ධර්මානුශාස ගාල්ල කනම්පිටියේ පුරාණාම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක අතිපූජ්‍ය කෑගලුඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ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 යම පුරිසාපිච තමුපට්ඨිතා උයෝග මුකේච තිට්ඨසී පාතේ යම්පිච තේන විජ්ජති තී සාදු සාදු සාදු ශ්‍රී ලංකා වාසී පිංගතුනි පිංගතියනි දෝ දරුවනි වසරක් ගෙවිලා නව වසරක් 2019 වශයෙන් උදා වුණ මේ වාසනාවන්ත කාල සීමාව අපට නව සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සාර්ථක කර ගැනීමට අවබෝධය දැනුම අදිස්ථානය ලබා ගැනීමට සුදුසු කාලයයි බුදුදහමේ පවතිනවානේ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡාදි වශයෙන් ඒ සුදුසු කාලයන්හි ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්මයේ සාකච්ඡා කිරීමටත් අපට එයින් බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නනෝ එම නිසා නව වසරක් උදා වුණු වෙලාවේදී අපේ ජීවිතයේ තුළ ජීවන ගමන ඉදිරියට ගමන් කිරීම සඳහා නව දහන් මාර්ගයන් දහන් වැටහීම් අපේ හදවතට උදා කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ අනුව අපේ ජීවිත ගත කරලා මේ ජීවිතේ හැම කෙනාටම තියෙනවා අවසාන මොහොතක් ගත කරන්න. මේ අවසාන මොහොත පිළිබඳව ලෝකේ ඈත අතීතයේ ඉඳලා අද මේ වර්තමානයේ දක්වා විවිධ විදිහේ දාර්ශනිකයින් ඒ වගේම පරිේශකයින් විවිධ මත පළ කරමින් තාමත් පරිේශණයේ යෙදී සිටිනවා. විද්‍යා තාක්ෂණික ඥානය කොයිතරම් ලෝකයේ ඉහළට දියුණු වුණත් වෛද්‍ය විද්‍යාව ඒ වගේම මනෝ විද්‍යාව තාක්ෂණික විද්‍යාව මේ විද්‍යාවන් කොයිතරම් දියුණු වුණත් තවම අපට පුළුවන්කමක් උනේ නැහැ මරණය ජය ගන්න. ඒ කියන්නේ සම්මුති වශයෙන් සිදුවෙන මේ මරණය වළක්වා ගන්නට තාම උපක්‍රමයක් සොයාගන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම තුල මරණය ජයගන්ට නම් ඉපදීම නවත්වාගත යුතුයි කියන දර්ශනය උන්වහන්සේ ලෝකයට ඉදිරිපත් කළා. ඒ අනුව ජාති පච්චයා ජරා මරණ ඉපදීම හේතු කරගෙන දිරීම සහ මැරීම සිදු වෙන බව උන්වහන්සේ පෙන්වනවා. එනම් මේ ජීවිතේ දිරීමටත් මැරීමටත්පත් නොවි සිටීමට නම් කල යුතු එකම දේ ඉපදීම කියන ඒ මූලයේ හේතුව නවත්තාගත යුතුයි කියන එකයි බුදුහාමුදුරන්ගේ නිගමනය. එනිසාම උන්වහන්සේ ඒ පදේම අනිත් පැත්තට වදාලා අසති ජාතිය නත්ති ජරා මරණ යම් දවසක සත්වයේගේ සංසාර ගමනේ ඉපදීම නවත්ත ගත්තද ඒ ඉපදීම නැවතුණ තැන ඉඳලා ජරාවට දිවීමටපත් වීමත් මැරීමටපත් වීමත් සිදු නොවි එතනින් නවතින. ඒ නිසා තමයි ඒ නැවැත්මට විවිධ වචන භාවිතා කරනවා දහම තුල අජාත කියන්නේ නොයිපදීම අජර නොමර මේ නොදිරා පැවතීම අමරණීය නොමරි පැවතීම මෙන්න මේ අජාත අජර අමරණීය කියන தත්වයටපත් වෙන්න නම් ඒ සඳහා භාවිතා කල යුතු ධර්මානුධර්ම ප්‍රතිපatti මාර්ගයක් උන්වහන්සේ පෙන්눔 කළා. ඒ මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය අරි මඟ කියලා මේ විදිහට විවිධ නම් වලින් අද අපි දැනගෙන හඳුනාගෙන තිබෙනවා. අද අපට ලැබෙන මාතෘකාව අනුව ජීවිතයක අවසානයේ සිදුවෙන මරණය කොහොමද චුති චිත්තයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ චුති සිත නැමැති කර්මසිත කොහොමද බලපාන්නේ? මේ පිළිබඳවයි අද අපට මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කිරීමට තිබෙන්නේ. ඒකට හේතු භූත වෙන එක සිද්ධියක් සිදු වුණා. මේ සිද්ධිය පිළිබඳව උන්වහන්සේ දේශනා කර වදාළ ධම්මපද ඒ ગાථා වල සඳහන් වෙනවා උන්වහන්සේ පැහැදිලි කළා පණ්ඩු පලාසෝ වදානිස් යම පුරුෂෝපි ච සමුපට්ඨිතා විയോഗ මුකේච තිත්තසි පාතේ යම්පිච තේන විජ්ජති මේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ දැන් ඔබ ඉදුණු කහපාට ගැහුණු පඬුවන් පාට වුණු කොළයක් වැනි දැන් ඔබගේ ජීවිතය පිළිගැනීමට යම දූතයෝ පැමිණ සිටිති. පිරිහීම හෙවත් ඔබගේ විනාශය දොරටුවේම ඇවිල්ලා ඔබ දැන් රැඳී සිටී. ඔබට දැන් ඉදිරි ගමන සඳහා මරණයෙන් පසු ඉදිරි යා යුතු ගමනක් තිබේ නම් ඒ ගමන යෑම සඳහා ඔබ ළඟ මගවියදම් එහෙම මොනවා හරි තියනවද? එසේත් නැත්නම් ඔබ මගවියදම් දැන් සොයාගත යුතු මොහොතයි. මේ කියන කතාව බුදුරජාණන් වහන්සේ බොහෝම ජීවිතයේ අවසාන මොහොත පිළිබඳව දුරදිග කල්පනා කරලයි මේ විදිහට භාවිතා කරන්නේ. ධම්මපදයේ මල වර්ගයේ 18 වෙනි ගාථාවේ මේ සිද්ධිය සඳහන් වෙනවා. මේ සිද්ධියට මූල වෙන හේතුව සවැත් නුවර හිටියා මහලු වියටපත් වෙච්ච මිනිස්සේ. මේ මිනිස්යාගේ ජීවිත කාලය තුලම ඔහු කරපු රැකියාව තමයි ගවයින් ගෙනල්ලා ඒ ගවයින් බැඳ තබාගෙන උන්ට වද හිංසා දෙන. ඒ ගමයින්ට වද හිංසා දීදී ඇදගෙන ගිහිල්ලා ගවයා මරලා තෝනි දෙද්දි කෑමුර දෙද්දි ගවයාගේ බෙල්ල කපලා ගවයා හැම ගහලා මස් ටික වෙන්වෙන් කරලා තබලා ඒවා විකුණලා ජීවත් වෙන එක. ඉතින් මොහු මේ ගවයින්ට දෙන වදහිංසා දෙස තමන්ගේ තරුණ පුතෙක් හිටියා මේ පුතා බලාගෙන පුතා හරියට කලකිරෙනවා. තාත්තා වයසට ගිහිල්ලාවත් මේ සතුන්ට වදහිංසා දෙන එක නවත්තන්නේ නැහැ. තාත්තට ඒ පිළිබඳව කියන්න ගියත් මටත් ගොරවනවා ඔරවනවා. එහෙනම් පියා එක්ක තර්ක විතර්ක කළ සම්ඩු සරුවල් කර කර ඉන්න එක නෙවෙයි මගේ යුතුයකම වෙන්න ඕන. මම මේ නිවසත් ගමත් මේ පලාතත් අතහැරලා වෙන පලාතකට යන්න ඕන කියලා මේ පුතණුවන් තක්ෂිලාව පැත්තට ගමන් කරන. තක්ෂිලා නුවරට යන පුතණුවන් ඒ නුවර තියනවා විවිධ විදිහේ අධ්‍යාපන ක්‍රම ඉගෙන ගන්න. ඔහු දැක්කාලා බොහොම ලස්සනට නිර්මාණ කරලා රත්තරන් වලින් එක එක ආභරණ හදන තැන. එතෙන්ද ගිහිල්ලා ඔහු බලාගෙන ඉඳලා කියනවා මටත් පුළුවන්ද මේ කර්මාන්ත ඉගෙන ගන්න. එන්න පුළුවන්. ඔබට අපි උගන්වන්න. ඔහු ඉගෙන ගත්තා. ඔහු දැන් මේ රිදී රත්තරන් ආදීන් විවිධ නිර්මාණ මල් මාල වලලු ආදී ආභරණ හදමින් ඔහු හොඳ පොහොසතෙක් වුණා. පොහොසතෙක් වෙලා ඔහු ඉඩම් කඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන විවාහිකුත් එහිදි කරගත්තා. දැන් දරුවොත් ඉන්නවා. දැන් මේ දරුවෝ ලොකු මහත් වෙනකොට ඔහු කල්පනා කරා දැන් මේ තක්ෂිලාවේ ඉන්නවාට වඩා මම මගේ ගම් ප්‍රදේශයට ශ්‍රාවස්තියට යන්නේක හොඳයි. මොකද මගේ තාත්තගේ අම්මගේ ඉඩකඩම් දේපොලේ පැත්තේ තියෙනවා. ඒ අය දැන් මිය පරලෝ ගිහිල්ලත් ඇති. ඒ නිසා ඒවා මට දැන් කිසිම කරදරයක් නැතුව සොයා බලා ගන්න පුළුවන්. මෙහෙම හිතාගෙන දරුවොත් සමග ඔහු සවැත් නුවරට යනවා. ගිහලා තමන්ගේ પરම්පරාවේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් තියෙන තැන් හොයාගත්තා. තමන්ගේ පියා මෑණියන් ආදිය මිය ගිහිල්ලා. ඕවර ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරගෙන දැන් තමන්ගේ දරුවොත් එක්ක අර පුරුදු පුහුණු නැ රත්තරන් කර්මාන්තය කරගෙන ඉන්නේ. මෙහෙම කලක් යනකොට ඔහු දැන් එන්ටෙන්න මහලු වෙනවා. මහලු වෙනකොට කල්පනා කළා මම මගේ ජීවිතේ කරගත්ත පිනක් දහමක් කුසලයක් නම් නැත. දරුවොත් එක්ක කියනවා පුතේ මගේ පියා ගොඩාක් පාප කර්ම කරලා මේ නිවසේ ජීවත් වුනේ. මේ නිවසේ ජීවත් වෙන අපටත් ඒ නිසා යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා මගේ ජීවිතයේ කුමක් හෝ කුසලයක් රැස් කරගන්න අවශ්‍ය වෙනවා. අපි පින්කමක් කරමු කියලා දරුවන්ට යෝජනා කරාම දරුවෝ පින්කමක් සෝදානම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරලා වැඩමවාගෙන ඇවිල්ලා ඉතා හොඳ දානමය පින්කමක් සිද්ධ කළා. වස්ත්‍රාදිය පූජා කළා. විවිධ ආභරණ පූජා කළා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී ඔහු අරමුණු කරගෙන දේශනා කළ දේශනාවයි අද මා මේ ධර්ම දේශනාව සඳහා මාත්‍රකාවට සබා ගන්න යෙදුනේ. මෙහි සඳහන් වෙන්නේ පණ්ඩු පලාසෝ වදානිසි ඔබගේ ජීවිතය දැන් මහලු වයසටපත් වුණා කියලා කියන්නේ ගහක තිබුණු කොළයක් කහපාට ගැහිලා එය දැන් වැටෙන්න ඔන්න මෙන්න තියෙනා වගේ යම පුරුෂාපිච තමපට්ඨිතෝ යම පුරුෂෝ කියලා කියන්නේ මාර බලවේග යම දූතයෝ යම දූතයෝ ඇවිල්ලා කතා කරනවා දැන් එන්න යන්න මාත් එක්ක. දැන් ඔබ කාලේ ඉවරයි මෙහෙ එන්න කියලා කතා කරනවා. ඔය සමහර අය මරණාසන්න මොහොතේ ඉන්නකොට සමහරට සිහි විකලෙන් වගේ ඉඳගෙන දොඩ වෙන අවස්ථාවල් අපි දකින්න. සමහර කියනවා ඔහම අයින් වෙලා මට යන්න. අර කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මට එන්න කියලා කියනවා. මට කතා කරනවා සමහර විට කොච්චර හොඳට පින්දහම් කරගෙන හිටිය කෙනාට වුණත් මරණාසන්න මොහොතේ මේ යම දූතයෝ එහෙම කතා කරපු අවස්ථා අපි අත්දකලා තියෙනවා. අපි සිටින ප්‍රදේශයේ හිටියා ඊ타මතර ගුණධර්ම දියුණු කරපු හොඳට බණ භාවනා කරගෙන හිටපු බණ පොත් කියවපු හොඳ උපාසිකාවක්. මේ උපාසිකාව කිසිදාක අකුසල් කෙලේ නැහැ. හැබැයි එයාගේ ජීවිතේ වයෝවෘද්ධ තත්ත්වයටපත් වුනහම දැන් ඇඳට වෙලා ඉන්නවා. එයා නිතරම තමන්ගේ ස්වාමියාට කතා කරනවා නේ කොහෙවත් යන්න එපා. මට කවුරු හරි ඇවිල්ලා අඬ ගහනවා. ආයුෂයේ ඡය වුණාම දැන් වෙලාව හරි. ඔබට මම මේ ලෝකේ ජීවත් වෙන්න දීපු කාල සීමාව අවසానයි. දැන් ඔබට ඊට වඩා මට කාලය දෙන්න බෑ. ඒ නිසා එන්න මාත් එක්ක කියලා සමහරුන්ට එහෙම පෙනීගෙන හිටිනවා. සමහර පාප කර්ම කරපු අය මා හයියෙන් මරලතෝ නිදින අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මම දවසක් ගමනක් යන විට එක ගම්මානයක් මැද හරියේ යනකොට මහා මරලතෝණියක් ඇහෙනවා. මම වාහනේ නවත්තලා එළියට බහැලා ටිකක් අහගෙන හිටියා. හන්දවට ගයක් තියෙනවා මේ ගේ පැත්තේ මේක ඇහෙන්නේ. මුළු ගමටම ඇහෙනවා මේ ලතෝණි. මම වාහනේ නවත්තලා ටිකක් කන්දවටට පඩිපෙළ යන්න ඕන ගොඩ වුණා. ඒ දරුවෝ ටික එළියට ආව මං කෝ ඇයි මේ කවුද කෑ ගහන්නේ විතරක්. අනේ අපේ හාමුදුරනේ අපේ තාත්තා දැන් සති තුනක් තිස්සේ මේ විදිහට කෑ ගහනවා මේ ලතෝනි කියලා. මං ඇහුවා ඒ අයගෙන් මම ඔබලා කැමැතිද තාත්තට පිරිත් ටිකක් කියන්න. මං දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. නමුත් මිනිස්සේ කවුරු හරි දැන අඳුර ගන්න උවමනාවක් නැහැ. වේදනාව විඳිනවා නම් ඒ වේදනාව දුරු කරන් කෙනෙක් මරණාසන්නේ ඒ විදිහට මරලතෝනි දෙනවා නම් ඒ කරපු පාප කර්ම ජීවිතේ මතක් වෙලයි ඒ විදිහට මරලතෝනි දෙන්නේ. ඒ විතරක් නෙවෙයි අර යම දූතයෝ ඇවිල්ලා හිරිහැර කරනවා. වේදනාව දෙනවා. ඒ අය ඇවිල්ලා යක්ෂ ස්වරූපෙන් පෙනී හිටිනවා. මොහු බය වෙනවා. ඒ නිසා අර ලතෝනි දෙනවා. එනිසායි දරුවන් සෝදානම් කරා ඉක්මනටම ආසනයක් මට වැඩ ඉඳලා පිරිච්චියා. ඒ දරුවෝ ටික මේ පියා කාමරේ දාලා පැත්තකට වෙලා හිටියේ. ඒ නිසා ඒ අය විගහට මේ පියා සුද්ධ පවිත්‍ර කරලා පිරිත් ටික කියන්න සෝදානම් කරා මම මේ මිනිස්යා දිහා ටිකක් බලාගෙන භාවනා කරා. ඒ වගේ මරණාසන්න කෙනෙක් ළඟට ගිහිල්ලා පිරික් කියනකොට මුලින්ම අපි කල යුතු දෙයක් තියෙනවා කරුණාවේ මෛත්‍රිය. ඔහුගේ නලල මැදිය දිහා බලාගෙන ඔහුට අපි බුදුගුණ සිහිපත් කරලා මා මේ සිහිපත් කරන බුදුගුණ බලයේ සත්‍යයෙන් මොහොස්සවපත්ත්වා මොහොස්සවපත්ත්වා කියලා අපි ඔහුට මෛත්‍රී කළ යුතු වෙනවා. එහෙම මෛත්‍රී කරලා ඊට පස්සේ ඔහුගේ අල්ලා ගැනීමට හැකිනම් ධක්මේ වම් අත අල්ලගෙන වම් අතේ නාඩියට අත තියාගෙන ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පිරිත් සූත්‍ර කීපයක් දේශනා කළ යුතුව තිබේ විශේෂයෙන්ම එනවුම් පිරිත රතන සූත්‍රය, දජග්ග සූත්‍රය, ඒ වගේම කක්ෂප බොජ්ජංග සූත්‍රය, මොග්ගල්ලාන බොජ්ජංග සූත්‍රය, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය, චක්ක පිරිතාදී මේ පිරිත් දේශනාවල් දේශනා කරනකොට අර යම දූතයෝ ඇවිල්ලා පෙනී හිටමින් කරන කරදරය නැති වෙලායි. යමදූතෝ ඈතින් ඈතට යනවා මේ වටිනා ලෝතුරා බුදුගුණ දහම්ගුණ සංඝගුණ කියවන පිරිස් සූත්‍ර දේශනා කළාම්. ඉතින් මම ඒ විදිහට ඔහුගේ අතත් අල්ලාගෙන අනිත් අතින් පපුව පිහ දමමින් අතගාමින් මම බොහොම කරුණාවෙන් මේ පිරිත් ටික කියාගෙන ගියා. ඔහුගේ අර මරලතෝණිය එහෙම නැවතිලා ගියා. ඩොයිතාම තද නිින්ද යන්න පටන් ගත්තා. නිින්ද ගියා. මං ඉන්පසුව ඔහුට ආශිර්වාද කරලා අර දරුවන්ට කීවා දැන් නැවත එහෙම කෑ ගහන එකක් නැහැ. ඔහුට සුවසේ නිදා ගන්න ඉඩ දෙන්න කියලා. ඒ සුවසේ ඊට පස්සේ නිදාගෙන හිටියා. සතියක් විතර ඊටාම සුවසේ ඉඳලා ඊට පස්සේ මිය ගියා. මේ වගේ අපේ ජීවිතේ බොහොම අවස්ථා අත්දැකලා තියෙනවා මරණාසන්න මොහොතේ ඒ වගේ පණ අදින අයට ගිහිල්ලා මේ පිරිත් දේශනාව අපිව දැඩි සත්කාරයේ එහෙම බොහොම අවස්ථාවල ගිහිල්ලා පිරිත් කියන අවස්ථාවල් තියෙනවා ඒ වෙලාවට අර වේදනාවෙන් කෑ ගහන අඬන වැළපෙන ඒ රෝගීන්ට මහා සුවයක් දැනෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ පිරිත් කියන ධර්මයේ දේශනා කරේ සත්‍යක්‍රියාවල් වශයෙන්. ඒ සත්‍යක්‍රියාවල බලයෙන් ධර්ම ශක්තියෙන් ඒ රෝගීන් සුවපත් වෙනවා. දවසක් මම බලාගෙන හිටියා දැඩි සත්කාරයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් ඇවිල්ලා රෝගියෙක්ගේ ශාරීරික සම්පූර්ණයෙන්ම බර දෙමින් ඔහුව බොහොම තදයට ඔහු උත්සාහ කරා පපුව තද කර කර ඔහුගේ පණ ගන්න. නමුත් ඔහුට බැරි වුණා. ඔහු සුදු රෙද්දක් වහලා යන්න ගියා. මං ඊළඟදී ඒ වාට්ටුවට ඇතුල් වෙලා ඇහුවා මේ සීලගෙන් දැන් එයා මිය ගියාද? ඔව් හාමුදුරනේ යාට පණ ගන්න බැහැ කිව්වා. මංගේ නාඩියට අත තියලා බැලුවා නාඩිය වැඩ කරනවා. මම ඒ වෙලාවේ ඔහුලකට ගිහිල්ලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් භාවනා වඩලා බුද්ධ බුදු ගුණ හිතලා සත්‍යක්‍රියා කරා මෛත්‍රී වැඩු. ඔහුගේ අර තාමත් පණ තියෙන නාඩියට අත තියාගෙන මම බොහොම වේගෙන් පිරිත් දේශනාව කරගෙන ගියා. විනාඩි 5ක් විතර පිරිත් දේශනාව කරනකොට ඔහු එකපාර තිගැස්සීලා නැගිටලා අර ගහලා තිබෙන බට නල ආදී ඔක්කොම ගලවලා විසි කරා. පොර එකපාරටම පණා. ඒ හිටපු සාත්තු සේවක සේවිකාව පුදුමයටපත් වුණා. එයා කෑ ගැහුවා මෙන්න මෙයාට පනාව කියලා හිතා. ඊළඟදී මං ඇහුවා ඔබට දැන් මම කියන පිරිත් ඇහෙනවද? ඔව් ඇහෙනවා කිව්වා. කවුද මම පිරිත් කියන්නේ කියලා පෙනෙනවද ඇහුවා. ඔව් හාමුදුරුවෝ කිව්වා. එහෙනම් හොඳට පිරිත් අහගෙන ඉන්න කියලා මං පැයක් විතර තවත් පිරිත් කීවා. ඊට පස්සේ ඔහු එයින් සුව වුණා. අවුරුදු 4ක් ඊට පස්සේ ඔහු ජීවිතේ ගත කරා බොහොම හොඳට සුවසේ. මේ වගේ බොහෝ අවස්ථාවල අපේ ස්වාමින් වහන්සේලා මේ වගේ මරණාසන්න අයට ගිහින් පිරිත් දේශනා කළාම සෝවිච්ච අවස්ථාවල් අනන්ත ප්‍රමාණව අපට සාක්ෂි දරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී අර වයෝවෘද මේ උපාසක මහත්මයාට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා. ඔබගේ දැන් ජීවිතය හරියට ඉදිලා වැටෙන්න යන කොලයක් වගේ. දැන් කොයි වෙලාවෙ මේ කොලේ හැලෙයිද දන්නේ නැහැ කියනවගේ ඔබේ ජීවිතේ දැන් කොයි වෙලාවෙ ප්‍රාණය නැති වී යයිද දන්නේ නැහැ. ඔබගේ ළඟට දැන් අර යම දූතයොත් ඇවිල්ලා පෙනී සිටිනවා විකාර කරනවා. ඒ වගේම ඔබගේ දැන් මේ ජීවිතෙන් සමුගන්න අවස්ථාව දොරටුවටම ඇවිල්ලායි තියෙන්නේ. ඔබ මරණේ දොරටුව ළඟයි දැන් ඉන්නේ. ඔබ ජීවිතේ මොනවා හරි මග වියදම් එහෙම හොයාගෙන තියනවාද? එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් ඔබ දැන් අද දවසේ ඔබට අවශ්‍ය කරන්නා වූ මග වියදමක් හොයාගත්තා. මේ දූ දරුවන්ට මතක් කරලා හොඳ දානමය පින්කමක් සිද්ධ කළා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් වැඩම කළා. මහා සංඝ රත්නයේ මේ දානේ චීවර සහිතව ඔබට පින් පිනිස පූජා කළා. ඒ නිසා ඔබගේ දැන් මග වියදම් සොයාගෙනයි තියෙන්නේ. ඒ අනුව ඔබට දැන් බියක් ඇති වෙන්න දෙයක් නැහැ. ඔබගේ හිතේ දැන් කුසල් නැමැති ධනය පිරීලා තිබෙනවා. ඒ අනුව බුදුහාමුදුරුවෝ තවදුරටත් දේශනා කරනවා සෝ කරෝති දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ භව නිද්ධාන්ත මලෝ අනංගනෝ දිබ්බං අරිය භූමි මේසේ කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ තව ගාතාවක් දේශනා කරන මේ ගාතාවේ තේරුම වුණේ කුමක්ද ඔබට දැන් අවශ්‍ය කරන්නා වූ තමන්ට පිහිටවන වටිනා පින්කමක් ඔබ දැන් සිද්ධ කර ගැනීමෙන් ඔබ ඊටාම හොඳ උත්සාහයක යෙදුණා ඔබට දැන් මරණය කිට්ටු වෙනකොට මං කුසල් දහම් ජීවිතේ රැස් කරගත්තේ නැහැ කියලා යම් බියක් ඇති වුණා ඒ බිය අනුව ඔබට පිහිට කරගන්නා වූ කුසලයක් දැන් පින්කමක් සිද්ධ කරගන්න තියදුන. ඒ නිසා ඔබ දැන් ඔබගේ හිතේ තිබෙනා වූ බිය, මරණ බිය වෑයම් කොට උත්සාහ කරලා එය පාලනය කරගත යුතු වෙනවා. ඔබ දැන් ඥානයේ බුද්ධිය මතු කරලා ගන්න. ඔබ ඥානයේ බුද්ධිය මතු කරලාගෙන ඔබගේ ජීවිතයේ තියෙන කෙලස් කිලටු ඔබ සෝදා හැරගන්න. කෙලස් කිලටු ඔබගේ සිතෙන් ඉවත් කරගත්තාම ඔබට දිව්‍යමය ශක්තිය හිතට ලැබෙන. කුසල් කියලා කියන්නේ දුගතියටපත් කරන දේවල් නෙවෙයි. අකුසල් හිතක් අවසාන මොහොතේ කෙනෙකුට තිබුණොත් ඒ අකුසල් සිත නිසා ඔහුට අනිවාර්යෙන් අවසන් චුති චිත්තේදී ඒ අකුසල් කර්ම මතක් වෙනවා. ඒ වගේම අකුසල් කිරීමට යොදාගත් කරුණු මතක් වෙනවා. ඒ වගේම ඔහු දුගතියක ඉපදෙන තැන ඔහුට පේනෙනවා. ඒ නිසා ඔබගේ හිත දැන් උත්සාහයෙන්, ධෛර්යයෙන්, වීරියෙන්, ඥාණයෙන් ඔබ දැන් පරිවර්තනය කරගත යුතු වෙනවා. ඔබ දැන් සතුටු වෙන්න ඔබට පිනක් කරගත්තා. දිව්‍යමය කුසල් මගේ හිතේ දැන් වැඩි තිබෙනවා. ඒ නිසා මේ දිව්‍යමය කුසල් නිසා තමන්ගේ ජීවිතේ අනියත බව ඔබට වැටහෙනවා. හොඳට මෙහෙය කරන්න මේ ජීවිතයේ කියන එක අනියත බවටපත් වෙනවා. අනිත්‍ය වෙනවා. මේ අනිත්‍ය නිසාම එය දුකක් බව ඔබට දැන් වැටහෙනවා. මේ ජීවිතයේ කියන එක කොතරම් අපි හොඳට මිල මුදල් මත ධනයේ දේපොළ වස්තුව මත විවිධාකාර පංචකාම සම්පත් වින්දනය කරගෙන ජීවිත ගත කරත් අවසාන මොහොත එනකොට ඒ විදව පංචකාම සම්පත්වත් හම්බ කරපු මිල මුදල් දේපොළ ධනය වස්තු ඉඩකඩම් යාන වාහනව කිසිවක්වත් තමන්ගේ දූ අමුදරුවන් ආදී කිසිවෙක් ඥාති සමූහය ඒ වගේම ලබාගත්තා වූ තනතුරු ඨානාන්තර මේ කිසියම් දෙයක් මරණාසන්න මොහොත වෙනකොට සත්වයකට පිහිට වෙන්නේ නැහැ. පිහිට වෙන එකම දේ නම් ඔහු ජීවිතේ රැස් කර ගන්නා වූ කුසල් නැමැති ධනයයි වස්තුවයි. කුසල් ධනය වස්තුව දියුණු කරගත්තාම ඒ පුජ්‍යලයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ යන මේ පරලොව ගමනට හිස්සතින් නොයා අත හිත පුරවාගෙන පරලොව ගමනේ යන්න පුළුවන්කම ලැබෙනවා. අනේ නිසා බුදුරජාණන් වහන්සේ ඔහුට මතක් කරනවා ඔබගේ දැන් අර හිස්ව තිබුණ හිත දැන් කුසලයෙන් පුරවා ගත්තා. ඒ කුසලය අනුවම ඔබ මෙනෙහි කරන්න ජීවිතයේ මේ අවසාන මොහොත. තා මොහොතකින් මම මේ මං ආදරය කරපු ශරීරේ දේපොළ ධනය වස්තුව දූ දරුවන් මේ සියල්ලක්ම අතාරිනවා දැන්. අතහැරලා අනිවාර්යෙන් මම දැන් මේ පරලොව ගමන යන්න ඕන. ඒ නිසා මේ ජීවිතයේ සදාකාලිකව පවතින ආත්මයක් නොවේ මේ කනාත්මයි. මේ විදිහට ඔබ මෙනෙහි කරන්න. මේ ජීවිතේ අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මොහුගේ හිත පරිවර්තනය කරා විදර්ශනාවට විදර්ශනාව කොට නැක හැබැයි ඔහුට පින් තිබුණා මොකද ඔහුගේ පියා අර ඔහුගේ කුඩා තරුණ කාලේ පියා කරන අර ගව ඝාතනේ ඔහු හිලා දැක්කා ඔයක ප්‍රිය කරේ නැහැ පියා කරන මේ පාප කර්මය නිසා අපේ ජීවිතවලත් මගේ ජීවිතේටත් හානියක්මයි සිද්ධ වෙන්නේ කියලා ඔහු ඒ පාප කර්ම පිළිකුල් කරලයි තමන්ගේ නිවසින් විතරක් නොවේ ගමෙන් පලාතෙන්ම ඉක්මිලා ඒ වෙනත් නුවරකට ගිහිල්ලා ජීවත් වුණේ ධාර්මිකව. ඒ නිසා ඔහුගේ හිත තුළ ධර්මයේ තිබුණා. ඔහුගේ අවසානයේ තමන්ගේ සිය ගමට ආවහම කොටාර පියාගේ මුල් කාලයේ මතක් වුණා. ඒ වුණොට බියක් ඇති වුණා. මගේ හිතටත් ඒ පියා කරපු ඒ පාප කර්ම මතක් වෙයිද කියලා. ඒ නිසා තමයි ඔහුට වමනා උනේ දූ දරුවන් ලවා මේ වගේ පින්කමක් කරගන්න. ඉතින් ඒ අනුව ඒ දරුවන් මේ පින්කම සිදු කරලා දුන්නා. ඒ නිසා මේ පියාට පුළුවන්කම ලැබුණා හිත සනසා ගන්න හිත හදා ගන්න. ඉතින් ඒ අනුව ඔහුගේ චුතිචිත්තේ කියන එක ඊටාම වාසනාවන්ත වුණා. ඒ විතරක් නෙවෙයි ඔහුට සංසාරික වශයෙන් තිබුණ පින මත උණ. ඒ වගේම මේ සිදු කරව පින්කමත් උපකාර වුණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිතට ගත්තා. ඔහු ඒ වෙලාවේදී මේ ශරීරය කියන එක මම නෙවෙයි මගේ නෙවෙයි. මේකයිති මට නෙවෙයි මේ කනාත්මයි. හිස් දෙයක් ජීවිතේ කියන්නේ. කියලා තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය ඔහු ප්‍රහාණයටපත් කළා. සක්කාය දිට්ඨි කියන්නේ සකං කායේ දිට්ඨි. ස්වකීය ශරීරය මම මගේ කියලා ගන්නා වූ මිත්‍යා දෘෂ්ටිය වැරදි දැකීම. මේ වැරදි දැකීම ඔහු සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන්ම ගලවලා අයින් කළා. සමුච්ඡේද කර්මය කියලා කියන්නේ ඒකයි අනිකුත් කර්ම අපට ජීවිතේ සිද්ධ වෙනවා ඒ කර්ම සමුච්ඡේද කර්ම නෙවි. අපි මේ ලෝකෙට උපද්දවන්නේ ජනක කර්මය නිසා. ජනක කර්මයෙන් පුජ්‍යලේ මේ ලෝකේ සත්‍යෙක් උපද්දවනවා. ඒ වගේම ඒ ජනක කර්මය ඉපදීමේ ක්‍රියාව සිදු කරලා එතනින් ඒ කර්මය අහෝසි වෙනවා. ඊළඟට මේ සත්වයා ජීවත් කිරීම සඳහා අවශ්‍ය වෙනවා වෙනත් කර්මයක්. ඒ කර්මයට කියන්නේ උපස්තම්භක කර්මය කියලා. උපස්තම්භක කර්මය කියන්නේ ජීවත් කිරීම සඳහා උපකාර කරනව අර සංසාරයේ කරගෙන ආපු කුසල කුසල කර්මයක්. මොකද අපි මේ මනුස්ස ලෝකයේ සත්ත්ව ලෝකයේ ඉපදෙනකොට අපි ඉහා ලෝකෙන් මෙහා ලෝකෙට ගේන ශක්ති දෙකක් තියෙනවා. මේ ශක්ති දෙක තමයි චිත්ත ශක්තිය සහ කර්ම ශක්තිය කියලා කියන්නේ. එකම ජීවයක් තුළ කර්මයක් චිත්තයක් කියනා වූ ශක්තිය දෙක අඩංගු වෙලයි යම් සත්ත්ව ලෝකයකට නැවත ප්‍රතිසන්දියක් වශයෙන් පැමිණෙන එතකොට අපි හිතමු මව් කෙනෙක්ගේ කුසට දරුවෙක් එහා ලෝකෙන් මෙහා ලෝකෙට එනවා කියලා. එනකොට කිසිම මිනිස්සෙක් කිසිම සත්වෙක් එහා ලෝකේ තියෙන කිසිම භෞතික වස්තුවක් භෞතික සම්පතක් අබෑට ඒක තරම්වත් දෙයක් ගේන්නේ නැහැ. ගේන එකම ශක්තිය දෙක තමයි අර ජීවය තුළ රැඳී තිබෙන්නා වූ කර්ම ශක්තියයි චිත්ත ශක්තියයි දෙක. ඒ කර්ම ශක්තිය චිත්ත ශක්තිය ඇවිල්ලා මව් කුසක තැම්පත් වුනහම මව්ගේ ගන්නා වූ ආහාර ශක්තියයි ඒ වගේ මව්ගේ කුස තුල තිබෙන්නා වූ සීතල සහ උෂ්ණය කියන ඍතුජ ශක්තියයි මේ ශක්ති දෙක උපස්තම්භක වෙලා මේ සත්වයා දැන් කලලයක් වශයෙන් ජීවිතය සකස් වෙනවා. මේ විදිහට ඒ සකස් වුණා වූ ජීවිතය කලල රූපය ඊට පස්සේ ඒ ගෙනාවු කර්ම ශක්තියත් චිත්ත ශක්තියත් හේතු කරගෙන ටික ටික වැඩිවීමටපත් වෙනවා. මෙහෙම වැඩිලා සතියෙන් සතිය සතියෙන් සතිය වැඩෙන්නාව මේ සත්‍යය මුලින්ම හැදෙන රූප ස්වභාවය තමයි හර්දේ කියන ස්වූපේ. හදවත් රූපයයි මුලින්ම සත්‍යයට මව් කුසේදී නිර්මාණය වෙන්නේ. ඊළඟදී ඊළඟ සතිය වෙනකොට ඒ හදවත් රූපේට ජීවත් වෙන්න ඕන නිසා ජීවිතේන්ද්‍රිය කියනා වූ රූප ස්වභාවය ඇති වෙනවා. ඒ ජීවිතේන්ද්‍රියක් තියෙනවා කොටස් දෙකක් එකක් රූප ජීවිතේන්ද්‍රිය අනික නාම ජීවිතේන්ද්‍රිය ඒ කියන්නේ අර චිත්තය කර්මය ජීවත් කරන්න ඕන නිසා නාම ජීවිතේන්ද්‍රිය පවතිනවා ඒ වගේම රූපය මේ පංචස්කන්ධය හැතෙන්න ඕන නිසා රූප ජීවිතේන්ද්‍රියත් ක්‍රියාත්මක වෙනවා මේ රූප ජීවිතේන්ද්‍රය තමයි එහෙමනම් සත්‍යයේ දෙවෙනි රූප කලාපේ ඊළඟදී තුන්වෙනි සතියේ යනකොට හැදෙනවා මේ සත්‍ය මේ කර්මය අනුව ආපු සත්‍ය ස්ත්‍රී සත්‍යයේද පුරුෂ සත්‍යයේද කියලා නිගමනය වන භාව රූපේ කියන එක ඇති වෙන භාව රූපේ මුලින්ම ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නැහැ නමුත් තුන්වෙනි සතියේදී භාව රූපය මතු වුණාම අර කර්මය තුල රැඳිලා තිබුණ ස්ත්‍රී කර්ම වැඩි නම් ස්ත්‍රී භාවයකුත් පුරුෂ කර්ම වැඩි නම් පුරුෂ භාවයකුත් ඇති වෙනවා එන්න මේ විදිහට මුලින්ම සත්වයේගේ ඇති වෙන රූප කලාප තුන තමයි හෘදේ රූපයයි ජීවිතේන්ද්‍රයේ රූපයයි භාව රූපයයි එතනින් පස්සේ මේ සත්‍යය ඒ වැඩිම තුල පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප අණුව දැන් ඊළඟදී හිසමතු වෙනවා අත් දෙක මතු වෙනවා පහ දෙක මතු වෙනවා කඳ සකස් වෙනවා ඊළඟදී හිසින් මත්තෙන් කෙස් හැදෙනවා ලොම් හැදෙනවා ඒ වගේම නිය හැදෙනවා ඒ වගේම ඇතුලාන්ත ඉන්ද්‍රියන් සකස් වෙනවා ඊළඟදී අස්ථි පංජරය සකස් වෙනවා මේ ආකාරයට පිළිවෙලට ඒ සත්ව ශරීරයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීමටත් ඒ වගේම ඉපදුණන් පස්සේ ජීවිතය දවසින් දවස වැඩිගෙන යාම සඳහා උපස්තම්භක කියන කර්මය විශේෂයෙන් උපකාර වෙනවා. මේ උපස්තම්භක කර්මයක් කියලා එකක් නැත්නම් සත්‍යයක් උපන්න තැනම දැන් සමහර සත්‍යෝ සමහර දරුවන් කුසතුලම මිය යන අවස්ථාවල් අපි දැකලා තියෙනවා අපි අහලා තියෙනවා. ඒකට හේතු වන්නේ අර කර්ම ශක්තිය තුළ ජීවත් කිරීමේ ශක්තිය ඔහු තුළ නැතිකමයි. ඉතින් ඒ නිසා ඊළඟදී අපිට මේ උපස්තම්භක ශක්තිය බෙහෙවින්ම උපකාර වෙනවා මේ සත්වයා ජීවත් කරවීමට. ඉතින් වගේ මේ විදිහට තවත් කර්ම ස්වභාවයක් තියෙනවා ඒ ජීවිතේ පවත්වාගෙන යන්නට මෙලව වශයෙන් ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නා වූ කර්ම කොටසක් තියෙනවා. දැන් ජීවත් වෙනකොට අපි කරන පාප කර්ම කුසල කර්ම මේ දෙපැත්තටම කරන්නා වූ කුසල කුසල කර්ම අනුව මෙලව ජීවිතේදීම විපාක දෙන්නා වූ කර්ම කොටසක් තියෙනවා. ඒ වගේම මෙලව ජීවිතේ විපාක දීමට අවස්ථාව නොලැබුණොත් ඒ ditta ධම්ම වේදනීය කර්ම කියන ඒවා මේ ජීවිතෙන් අපි සමුගන්නකොට අනිත්‍යක අහෝසි කර්ම වෙනවා. ඊළඟට තව කර්ම කොටසක් තියෙනවා අපි මේ කරන හැම කුසල් අකුසල් දෙකේම තව කොටසක් තියෙනවා මෙලවින් පරලොවට යනකොට තා අපි උපද්දවනවා නිවනට යනකම් කොතන හරි උපද්දවනවා මේ නිවනට යනකම් උපද්දවන ඒ කර්මයට අපි කියනවා උපපජ්ජ වේදනීය කර්මය කියලා කොතන හරි උප්පත්තියක් ඇති කරන කර්ම හැබැයි එවැනි කර්ම ජීවිතේ අනන්ත ප්‍රමාණමේ හිත තුළ කර්ම සිත් තුළ රැඳිලා තියෙනවා හැබැයි මේ සියලු කර්ම වලින් උපත් ගණනාවක් ඇති කරන්න බෑ. එක සත්වයක් මිය ගිහිල්ලා එක තැනක තවත් සත්ව ජීවිතයක් ලබනවා. ඒ ලබනකොට අර ජීවිතේ කරගත්ත බරපතලම අකුසල කර්මයක් තිබුණොත් ඒකෙන් සතර පායේ උප්පත්ති ලැබවනවා. බරපතලම කුසල කර්මයක් තිබුණොත් ඒ මතක් වෙලා දිව්‍ය ලෝකයක එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේ කියන සුගතියක උප්පත්තිය ලැබවන මේ විදිහට යම් කෙනෙක් ජීවිතේ ගත කරනකොට ඒ අය කරගත්තා වූ ඒ කර්මානුරූප තමයි ඊළඟ උපත තීරණය වන්නේ යම් කෙනෙක් දැන් ජීවිතේ ගත කරනකොට හොඳ මනුෂ්‍ය ධර්ම දියුණු කරා නම් ඔහුගේ බොහෝ කර්ම දියුණු උනේ මිනිස්සේ උපද්දවන්න අවශ්‍ය කර්ම. එහෙනම් ඔහු මේ මනුස්ස ලෝකෙන් චුත වෙනකොට නැවතත් කොතන හරි මනුස්ස උත්පත්තියක් ලබන. ඇයි ඔහුගේ හිත තුළ දියුණු කරේ මනුස්ස කර්ම නිසා. යම් කෙනෙක් මේ ජීවිතේ ජීවත් වෙනකොට හොඳට දානමාන ආදී පින්කම් කරලා දුගී මගේ අසරණාදීන්ට පිහිට පිලිසරණ වෙලා ඒ වගේම ගමේ රටේ තිබෙන්නා වූ පාරවල් හදනවා, ඒ දළු පාලම් හදනවා, ඒ වගේම දුප්පතුන්ට ගෙවල් දොරවල් හදලා දෙනවා. මේ වගේ දෙවියෙක් වගේ දිව්‍යමය ගුණාංග දියුණු කරනවා සමහර අය. අන්නේ දෙවියෙක් වගේ දිව්‍යමය ගුණාංග දියුණු කරපු තැනාගේ හදතොල ජීවත් වුනේ දෙවියන්. දිව්‍යමය ගුණාංග. ඒ නිසා ඔහු මේ ශරීරය අතහරිනවත් එක්කම පහය මානුසන් දේවං දේවකායම් පරිපූර්ණේසන්ති කියවලා වදාළ විදියට මනුස්ස දේහය අතාරිනවත් එක්කම දිව්‍ය ලෝකයේ ගිහිල්ලා දිව්‍යමය දිව්‍ය පුත්‍රයෙක් වෙලා දිව්‍යංගනාවක් වෙලා ඔහුට දිව්‍ය ලෝකයක් ලැබෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් ජීවත් වෙන කාලයේ තුලදී ඔහු දියුණු කරනවා තිරිසන් ගති. සමහරු අද සමාජයේ ඇතම් පුජ්‍යලයෝ ගැන කියනවා මෙයා නම් මහත් තිරිසන් මිනිස්සෙක් කියලා. එහෙම කියන්නේ යා කකුල් හතරේ යන නිසා වල්ගයක් තියෙන නිසා නෙවෙයි. <clears throat> ඔහුගේ හිත තුළ අර තිරිසන් ගතිගුණ දියුණු වෙන නිසා. ඒ නිසා ඔහු දැන් තිරිසන් ගතිගුණ දියුණු කරාම ඔහුගේ මේ ශරීරය අතහරිනකොට අර තිරිසන් ගතිගුණ මතුවෙනවා. ගිහිල්ලා තිරිසන් ලෝකික තිරිසනෙක් වශයෙන් ඉපදෙනවා. යම්කිසි කෙනෙක් එවැනි තිරිසන් ගතිගුණ දියුණු කරවත් ඔහුට මරණාසන්න මොහොතේ ගති නිමිත්ත වශයෙන් පහළ වෙනවා තනකොළ ගොඩවල් වනාන්තර හොවා පේනවා ඒකයි මරණාසන්න මොහොතේ ඇති වෙන කර්ම තුනක් කියනවා කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා කර්ම කියන්නේ ජීවිත කාලයේ සිදු කරපු ක්‍රියාවල් කුසල් ක්‍රියා සහ අකුසල් ක්‍රියාවල් ඒ වගේම කර්ම නිමිති කියන්නේ ඉතින් අකුසලයක් කරන සතෙක් මරන්න ඔහු ආයුධ පාවිච්චි කරා නම් ඒ වගේම ලේ හැලුණා නම් සතාගේ සතා ඇඬුවා නම් වැළපුණා නම් මේ කියන ක්‍රියාව මේ නිමිති ඔක්කොම අවසාන මොහොතේ පේනවා යම් කෙනෙක් කුසල් කරා නම් කුසල් කරන වෙලාව අපි හිතමු දානයක් දුන්නා නම් දානෙ දෙන්න ස්වාමින් වහන්සේලා වඩින අයුරු ඒ වගේම දානෙ පිළිගන්නන අයුරු බෙරෙහි විසි ගහපු අයුරු මේ ඔක්කොම අවසාන මොහොතේ දැන් මේ කරනවා වගේ පින්කම පේනවා. ඒවා තමයි කර්ම නිමිති කියන්නේ. ඊළඟදී අන්තිම චුතිචිත්තයට පේනවා මොකද්ද? ගති නිමිත්ත. අර විදිහට මිනිස් ගති දිනු කරා නම් මනුසත් භවයේ ඉපදෙන හැටි මවගේ ගර්භාෂයේ පෙන්눔 කරනවා. ඒ වගේම දිව්‍ය ලෝකේ ඉපදෙනවා නම් දිව්‍ය ලෝකවල දෙවිවරු දිව්‍ය සැප විඳින හැටි නටන හැටි විනෝද වෙන හැටි ඒවා පේනවා. ඒ වගේම තිරිසන් ලෝකේ නම් අර වනාන්තරාදී පේනවා. പ്രേත ගති දිනු කරපු කෙනා പ്രേත ලෝකේ ඉපදෙනවා නම් ඔහුට ජරා ගොඩවල්, කුණු කාණු, වැසිකිලි වලවල් මේවා පේනවා. මේක තමයි ගති නිමිත්ත කියලා කියන්නේ. මෙන්න මේ ආසන්නම වෙලාවේදී ජීවිතයේ අවසාන වෙලාවේදී ඔය කියන කර්ම, කර්ම නිමිති, ගති නිමිති ඇති වෙලා සත්‍යයේ අවසාන හුස්ම හෙලනවා ඔහුගේ ඒ නිමිති අනුව ජීවිතයක් ලබනවා කුසල් කරපු අය සුගතිය වලටත් අකුසල් කරපු අය දුගතිය වලටත් මෙන්න මේ විදිහටපත් වී උප්පත්තිය ලබා ගන්නවා අවසරයි ස්වාමීන් වහන්ස අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත් පිළිතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට එල්පිටිය නගර සභා මාවතී ධම්මික නිවසේ විසූ විශ්‍රාමලත් හෙද නිලධාරිනි ගර්ටි ධර්මපාල සොයරිය පරලොසපත් වී අද දිනට දෙවසරක් පිරීම නිමිත්තෙන් වසර කිහිපයකට පෙර පරලොසපත් සයිමන් තෙන්නකෝන් පියාණන්ට ක්ලේරා යාපා අබේවර්ධන මෑණියන්ට දයානන්ද බණ්ඩාර තෙන්නකෝන් සොහොයුරාට සහ පරලොසපත් සිරු ඥාති මිත්‍රාදීන්ට නිවන්සු ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින්නා වූ පවුලේ සිළුමු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවන ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනයත් මේ සමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් අවබෝධ වේවායි කියන උතුම් වූ ප්‍රාර්ථනෙන් අද ධර්ම දේශනාවේ දායකත්ව දරන්නේ කුරුණෑගල යන්තම් පලාව මාවි දළු පොත 12 වන පටුමගේ කුසුම් තිලක රත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ සමටමත් තුනුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. සමගි ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැතවතාව පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි පහඳුනේ. ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් වශයෙන් මේ සිදු කරගත් කුසල් බලෙන් ඔබගේ අතරින්දලා මිය පරලෝ ගිය සිනුජාති හිතයි සීන්න මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන් පරලෝ වශයෙන් යම් සුළු හරි අභව ස්ථානකටපත් වී සින්නවා වහායින් අතමිදේවා දෙව් මිනිස් සම්පත් කෙලවර උතුම් අමා මහ නිවන් දකිත්වා කියලා අපි ඥාතීන් පින් දෙමු. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම මෙලොව වශයෙන් පවතින සියලු දුක් සතුරු පීඩා දුරු වෙලා නිදුක් නිරෝගී සුවය ලැබේවා. ලැබුණා වසර හැම දිනාටම වාසනාවන් සැනසෙවිදායක පිනෙන් කුසලෙන් පෙරුණා වූ ජීවිතයක් බවට පත් කරගන්නට තුන්රාංගේ දෙවියන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා මේ කුසල් අපි හැමදෙනාටම පාරමී කුසල් බවට පත්වීමෙන් ජාති ජරා මරණ ආදී දුකින් අත මිදී ලබන උතුම් අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවෘත්තු දේශකයාණන් වහන්සේ ගාල්ල කනම්පිටියේ පුරාණම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක අතිපූජ්‍ය කෑගලුඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රසාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සදේශීය සේවය සමගින් එක් වී සිටින ඔබට මතක් කරන්නම් අද රාත්‍රී 8ට සදේශීය සේවයසී ඔබට ශ්‍රවණය කළ හැකි ධර්මදේශනාවේ දේශකයන් වහන්සේ පිළිබඳව පූජිපාද කොන්ගස්තන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනාවටයි ඔබට සවන් දෙන්න හැකියාව ලැබෙන්නේ අද රාත්‍රී 8ට සදේශීය සේවය ඔසේ රාත්‍රී 8 සිට 9 දක්වා ඔබට පුළුවන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඉසුරුණු දැනුම විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් සුදේශීය සේවයයි මේ සුදේශීය සේවයයි පෙරවරු 9යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි